ඊළඟට තරයි ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා පංචවිද මෙය මණ්ඩලයේ ටිකක් පැහැදිලි කර දෙන්න. ආ ඇත්තටම අපි ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා අනුරුද්ධ සූත්‍රයේ අෂ්ටමහා පුරුෂ විතර්ක සම්බන්ධව කතා කරන තැනදී අපේ විශේෂයෙන්ම ඒකේ අපි මුලින් කිව්වා වගේ සති 13ක් අපි කතා කළා එක් කරුණක් මොකද්ද පඤ්ඤවතෝ භික්කවේ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස මේ ධම ප්‍රඥාවන්තයින්ටයි දුෂ්ප්‍රඥයින්ට නොවේ කියන කාරණේ එතනදී ප්‍රඥාව ගැන කතා කරනකොට මේ පංචවිද ඤේය මණ්ඩලය ගැන අපි කතා කළා ඉතින් අද දවසෙත් අපි යම් ප්‍රමාණයකට පැහැදිලි කළා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්තිය එතන සංස්කාර කියලා ගත්තාම හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. මේ මේ නාම ධර්ම රූප ධර්ම මේ හැම දෙයක්ම හේතුප්‍රත්‍යයන්ගෙන් හටගන්නා බව. හේතුප්‍රත්‍යයන්ගෙන් හට නොගන්නා වූ කිසිවක් මේ ලෝකයට අදාළව ඇත්තේ නැහැ. ලෝකය කියලා තියෙනවා නම් සංස්කාර කියලා කියනවා නම් ඒ හැම තැනකම හේතු ප්‍රත්‍යයන්ගේ හටගන්නා බවක් තමයි ක්‍රියාත්මක සංකත ධර්ම. ඒ සංකත ධර්මයන්ගේ සංකත ගුණය අදාළ හේතු ප්‍රත්‍ය දකින බව තමයි සංස්කාර කියලා කියන්නේ. සංස්කාර ඥානය. ඊළඟට විකාර කියලා කියන්නේ ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා වගේම විකෘති වෙනවා. විකෘති වෙන්නේ කොහොමද? අපි අර මුලින් කිව්වා වගේ දැන් කඩදාසියේ රූප කොටාස එකම විදිහට පවතින්නට පුළුවන් වෙන්නේ සාධක සමාන සාධක වෙනස් වෙච්ච ගමන් එහි પરම්පරාව ඊළඟට ඒ ස්වરૂපයෙන් පවත්වන්න බැරි වෙනවා. එයි પરම්පරාව කියන්නේ මොකද්ද? එක රූපයක් හටගෙන බොහෝ වෙලා පවතින්නේ නැහැ ඒක නිරුද්ධ වෙනවනේ. ඊළඟට හටගන්න රූපයත් ඒ ස්වરૂපයෙන්ම හටගත්තොත් විතරයි අපිට එකම වගේ පෙනෙන්නේ. දැන් අර කාටුන් එක නිර්මාණය කරනකොට අපි කිව්වා දරුවා අත උස්සනවා කියලා පෙනෙන්නේ අතේ සටහන දශමෙන් දශමේ වෙනස් කර කර වෙනස් කර කර ඇඳලා තියෙනවා. ඒ නිසා තමයි අපට අත හොලවනවා කියලා පේන්නේ. එහෙම වෙනසක් නැති දරුවාගේ රූපය අපිට එකම විදිහෙන් තමයි පේන්නේ. එකම විදිහෙන් පේන්නේ ඇයි? එකම රූපයක් නිසා නෙමේ රූප සිය ගණනක් පෙරලෙනවා. පෙරළුණාට ඒ හැම රූපයක්ම එක වගේ. එතකොට හැම රූපයක්ම එක වගේ නම් પરම්පරාවේ වෙනසක් පේන්නේ එකක්ම විදිහට තමයි පේන්නේ. අපිට යම්කිසි වෙනසක් පේන්නෙම પરම්පරාව වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට પરම්පරාව වෙනස් වෙන්නේ ඇයි සාධක වෙනස් වෙනා නිසා. ඒ සාධක වෙනස් මත මේ සංස්කාර ධර්මයන් විපරීත වෙන්නේ කොහොමද? විකෘති වෙන්නේ කොහොමද? වෙනස් වෙන්නේ කොහොමද? ඒක රූප ධර්ම වලටත් අදාළයි නාම ධර්ම પરම්පරාවටත් ඒක අදාළයි විශේෂයෙන්ම දැන් අපි හිතන සමාධිය දියුණු කරගෙන යනවා අපි දන්නේම නැතුව තීන මිද්දේට වැටෙනවා එතකොට අපි ආරම්භ කළේ සමාධියෙන් නමුත් ටික වෙලාවක් යනකොට අපි ඉන්නේ නිින්දේ ඉතින් ඒ වගේම වෙන්නට පුළුවන් ඔය අනිමිත්ත සමාධිය අරවා මේවා කියලා වර්තමානයේ ගොඩක් දෙනා පටලවා ගන්න. එහෙම සමාධියක් තියෙනවා. ඒක වෙනම කාරණයක්. අනිත් පැත්තෙන් ගොඩක් වෙලාවට තීන මිද්දයට මනස නැඹුරු වෙනවා. එතකොට තෝර බේර ගන්නට දැන් මේ සමාධියද මේ තීන මිද්දේද කියන. ඇයි අර සමාධි ගුණය තීන මිද්දෙන් කොහොමද විකෘති වෙලා මෙතෙක් සමාධි සිත් પરම්පරාවක් සමාධිය බහුල සිත් પરම්පරාවක් පහළ වුණා. දන්නේම නැතුව ඒ සමාධි චෛතසිකය වෙනුවට එහෙම නැත්නම් ඒකාග්‍රතා චෛතසිකය වෙනුවට තීන මිද්ද චෛතසිකය එතනට ආදේශ වෙනවා. ආදේශ උනන් පස්සේ එතනින් එහාට ඒක කුසල් සිත් පරම්පරාවක් නෙමේ අකුසල් සිත් පරම්පරාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි ඒක ඊටාම සූක්ෂම නිසා දැනෙන්නේ නැහැ ඇති වෙච්ච වෙනස. ඒ විකෘතිය. ඉතින් අන්නේ විදිහට මේ සෑම ධර්මයක්ම විපරීත වෙන්නට අදාළ වෙන සාධක මොනවද කියලා වටහා ගන්නට පුළුවන් ඥාණය තමයි විකෘති ඥානය කියලා හඳුන්වන්නේ. එතකොට ඒවා එහෙම විකෘති වෙන ආකාරය හඳුනා ගන්න අර සූවිසි ප්‍රත්‍ය ගැන අවබෝධය විශේෂයෙන් වැදගත් වෙනවා. ඒවා මොන මොන විදිහෙන් ප්‍රත්‍ය වෙලාද වෙනස් කියන කාරණා. ඊළඟට සංස්කාර විකාර. ඊළඟට ලක්ෂණ. ලක්ෂණ ඥානය කියලා කිව්වේ ලක්ෂණ දෙආකාරයි සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ. ඒ ටික තමයි අපි අද යම් ප්‍රමාණයකට කතා කරන්නේ. ලක්ෂණ ඥානය ඊට පස්සේ නිර්වාණ. නිර්වාණ කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්ම බිඳී යනවා. ඒවා නිරුද්ධ කරන්න ආයේ අපේ මැදිහත් වීමක් ඕනේ හටගත්තු නාම ධර්ම හටගත්තු රූප ධර්ම කිසිවක් ඉතිරි නොවි බිඳිය. එහෙනම් කොහොමද මේ ලෝකේ පවතින්නේ? ඒ හටගත්තු එකේ කිසිවක් ඉතිරි නොවි බිඳී ගියාට අභිනවයෙන් හට ගන්නවා මොකද ඒ අභිනවයෙන් හට ගන්නට අදාළ හේතුප්‍රත්‍ය विद्यमान වෙන නිසා එතකොට අන්න ඒ විදිහට අභිනව අභිනව හේතුප්‍රත්‍යයෙන් අභිනවයෙන් අභිනවයෙන් නාම රූප ධර්ම ක්‍රියාත්මක වීම තමයි සංසාර ප්‍රවෘත්තිය කියලා කියන්නේ. හැබැයි හටගත් නාම රූප ධර්ම නිරුද්ධ වෙනවා. ඒකට 아무තු ප්‍රයත්නයක් ඕනේ දැන් අර මතුමතු නාම රූප ධර්ම හටගන්න හේතු වෙන්නේ මොනවද? අන්නේ හේතු ධර්ම හරියට හඳුනාගෙන සම්පූර්ණයෙන් අහෝසි කරන්න පුළුවන් නම් විතරයි අනාගතයට හටගන්න ධර්ම නිරුද්ධ වෙන්නේ. ඒකට කියනවා අනුත්පාද නිරෝධයයි කියලා. ඒතර සංස්කාර ධර්මයන්ගේ නිරෝධයට අපේ මැදිහත් වීමක් ඕනේ හටගත් ධර්ම නිරුද්ධ වෙනවා. හැබැයි අනුත්පාද නිරෝධය සඳහා අපි වෑයම් කරන්නට. ඒක රේරුකාණ මහානායක හඳු උපමාවකින් දක්වනවා. හරියට අපි හිතමු අපට අඹ ඇටයක් හම්බ වෙනවා. මේ අඹ ඇටේ පොළවට වැටුණොත් ඒකෙන් අඹ පැලයක් හැදෙනවා. අඹ ගහක් හැදෙනවා. ඒකෙන් අඹ ගෙඩි බොහෝ හැදෙනවා. ඒවෙන් අඹ ඇට ගොඩක් හැදෙනවා. ඒවෙන් තවත් අඹ ගස් හැදෙනවා. ඒකෙන් තවත් ඒවත් තවත් ආදි වශයෙන් අඹ පරම්පරාවක් නිර්මාණය වෙනවා. දැන් අර අපේ අතට හම්බ වෙච්ච අඹ ඇටේ එහෙම පොළවට වැටලා පැලවෙන්න ඉඩ නොදී අපි මේක හොඳට තලනවා. තලලා වේලනවා. වේලලා පුලුස්සනවා. පුලුස්සලා අලු ටික සොළඟේ හෝ ජලයේ පා කර හරිනවා. දැන් ඒ අඹ ඇටේ නිසා පැලවෙන්නට තිබිච්ච අඹ ගහ නොපැලවීම අවසන් වෙනවා. දැන් ඒක පැලුණෙත් නැහැ ආයෙ පැලවෙන්න විදිහකුත් නැහැ. දැන් එහෙම එකක් පැලුණේ නැහැ. හැබැයි මේ අඹ ඇටේ බිමට වැටුණා නම් පැලවෙනවා. පොළොවට වැටුණා. පොළොවට සම්බන්ධ වුණා නම්. දැන් පැලවෙන්න තිබිච්ච එක පැලවෙන්නේ නැතිවම හොසි වුණා. ඊට පස්සේ ඒ අඹ ගහ හැදුණා නම් හැදෙන ගෙඩි, ඒන් හැදෙන ඇට ඒන් හැදෙන ඊළඟ પરම්පරාව ඒ සියල්ලක් ඇති නොවීම නිරුද්ධ වුණා. අන්න ඒකට කියනවා අනුත්පාද නිරෝධයයි කියලා. නැවත නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ වීම සහ ඇති නොවීම නිරුද්ධ වීම. එතකොට අන්න ඒක තමයි නිර්වාණ කියලා හඳුන්වන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සෑම සංස්කාර ධර්මයක් පිළිබඳවම අනුත්පාද නිරෝධය කුමක්ද කියලා තථාගතයන් වහන්සේ දකිනවා. ඊළඟට ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියලා කියන්නේ ලෝක සම්මුති. එතකොට මේ ප්‍රඥප්ති කොටස් දෙකකින් යුක්තයි අර්ථ ප්‍රඥප්ති සහ නාම ප්‍රඥප්ති කියලා. අර්ථ ප්‍රඥප්ති කියලා කියන්නේ පවතින පටවියාපෝ තේජෝ වායෝ සහ එබඳු එබඳු ධර්මයන් මත අපට පෙනෙන ස්වરૂපයන් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි හිතමු මහා සාගරය, මහ පොළව, රුක්ෂ පර්වත ආදී වශයෙන් අපි හඳුන්වනවා. එතකොට මහ පොළොව මහා සාගරේ රුක්ෂ පර්වත කියන තැන්වල ඒ කියන නම් වලින් මොකක්වත් ඇත්තේ නැහැ. ඒවා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන මහා භූත සහ ඒවා නිසා හටගන්නා අමතර රූප කොටස්. දැන් එතන පරමාර්ථ වශයෙන් යමක් තියනවා. හැබැයි පරමාර්ථවල ඒක රාශී වෙලා තියෙන ආකාර විශේෂ නිසා ලෝකයා එක් එක් ප්‍රඥප්ති හදාගෙන තියෙනවා. ඒ ප්‍රඥප්තිය නිකම්ම බැහැර කරන්න බෑ අර පරමාර්ථ ධර්මයන්ගේ ආකාර විශේෂයන් ඡායා මාත්‍රයන් තමයි ඒ ඒ නම් වලින් හඳුන්වන්නේ. ඒ නිසා ඒවට කියනවා අර්ථ ප්‍රඥප්ති කියලා. අර්ථ කියලා කියන්නේ අර පරමාර්ථ ධර්මයන්ගේ ඒකරාශී වුණු ස්වરૂපය හඳුනා ගන්නට අර්ථයක් හැටියට එහි අර්ථයක් හැටියට පනවා ගත්ත සම්මුතිය. ඉතින් අර්ථ ප්‍රඥප්ති වලත් බොහෝ ප්‍රභේද තියෙනවා. ඔය විදිහට ගස්ගල් පර්වත ආදී වශයෙන් ඇති වෙන ඒවා ස්වභාවිකව ස්වභාවිකත්වයක් එක්කලා ඇති වෙන ප්‍රඥප්තිය ඊළඟට සංඨාන ප්‍රඥප්ති කියලා තන සංඨාන ප්‍රඥප්ති කියලා කියන්නේ මිනිසාගේ මැදිහත් වීමෙන් අපි හිතමු මැටි ටිකක් අරගෙන එකෙන් කලයක් හදනවා එකෙන් කෝප්පයක් හදනවා එකෙන් පිඟානක් හදනවා එතකොට එකම මැටි ටිකෙන් ඒක හදන සටහනත් එක්කලා ඒකට කලය කියනවා මේකට කෝප්පේ කියනවා මේකට පිඟාන කියනවා. ඒතර හැම ඒ ඒ ඔක්කොම හැදිලා තියෙන එකම මැට්ටේ. හැබැයි වෙන වෙන නම් තියෙනවා. ඒ හැඩෙත් එක්කලා. ඉතින් අන්න ඒ විදිහට මේ අර්ථ ප්‍රඥප්ති වල විශේෂ විවිධ ප්‍රභේද තියෙනවා. ඊළඟට නාම ප්‍රඥප්ති කියලා කියන්නේ අර ඇතම් පරමාර්ථ ධර්ම හඳුන්වන්න. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර පඨවි ආපෝ තේජෝ වායෝ දැන් මේවා හඳුන්වන්නට නම් තියාගෙන තියෙනවා. පඨවි කියලා නමෙන් තමයි අපි ඒක හඳුනාගන්නේ. එතකොට පඨවි කියන්නේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මයක්. ඒ ධර්මය හඳුනාගන්නේ පඨවි කියන නමින්. ඊළඟට විඥාන කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මයක්. ඒක අපි හඳුනාගන්නේ විඥාන කියන නමින්. අන්න එහෙම ක්‍රියාත්මක වෙන පරමාර්ථ ධර්ම හඳුනා ගන්නට නම් කියනවා. ඒවට කියනවා නාම ප්‍රඥප්තිය. ඉතින් නාම ප්‍රඥප්තිය වල විවිධ ප්‍රභේද තියෙනවා. විද්‍යමාන ප්‍රඥප්ති, අවිද්‍යමාන ප්‍රඥප්ති, විද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති, අවිද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති, විද්‍යමානයෙන් විද්‍යමාන ප්‍රඥප්ති සහ අවිද්‍යමානයෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා නාම ප්‍රඥප්තිත් කොටස් 6කට බෙදෙනවා. විද්‍යමාන ප්‍රඥප්ති කියන්නේ ඇත්තටම පවතින රූප වේදනා සංඥා සංකාර විඥාන ආදියට කියන නම් ඒවා පරමාර්ථ වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්ම ඒ නිසා ඒවා විද්‍යමාන ප්‍රඥප්ති විද්‍යමාන කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාත්මක වෙන ධර්මයක් හඳුන්වන්න ඒක කියන්නේ අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා කියන්නේ නැති දේවල් හඳුන්වන ඒ කියන්නේ නැති දේවල් කියලා කියන්නේ දැන් රජු මව, පියා, පුත්‍රයා ආදී වශයෙන් කියනවා. ඒ නම් වලින් හඳුන්වන කවුරුවක් එතන ඇත්තේ නැහැ. එතකොට එතන තියෙන්නේ නැති දෙයක්. අර නාම රූප ධර්මයන්ගේ ආකාර විශේෂයන් පදනම් කොටගෙන නමක් තියාගෙන තියෙනවා. ඒ නමින් හඳුන්වන දෙයක් එතන ඇත්තේ නැහැ. ඒ නිසා ඒක අවිද්‍යමාන ප්‍රඥප්තියක්. ඊට පස්සේ විද්‍යමාණයෙන් අවිද්‍යමාන ප්‍රඥප්තිය විද්‍යමානෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති කියලා කියන්නේ පරමාර්ථ වශයෙන් තියෙන දෙයක් මුල් කොටගෙන නැති දෙයක් අපි සම්මත කරගන්න. උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ දැන් ෂඩ් අභිඥා අවබෝධ කරගත්තු කෙනෙක්ව හඳුන්වනවා ෂඩ විඥ කියලා. તો ෂඩ විඥ කියලා හඳුන්වන්නේ යම්කිසි කෙනෙක්. එතකොට අභිඥා කියන ඒවා පරමාර්ථ වශයෙන් පවතිනවා. ඒ පරමාර්ථ වශයෙන් පවතින ධර්ම මූලික කොටගෙන පරමාර්ථ වශයෙන් නැති පුද්ගලයෙක් හඳුන්වනවා. පුද්ගලයෙක් කියලා කෙනෙක් නැහැ. සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් නැහැ. නැති දෙයක් අපි සංකේතවත් කරනවා පවතින ධර්මයක් තුලින්. ඒකට කියනවා විද්‍යමාණයෙන් අවිද්‍යමාන ප්‍රඥා. ඊළඟට තව තියෙනවා අවිද්‍යමාණයෙන් විද්‍යමාන ප්‍රඥප්තිය. අවිද්‍යමාණයෙන් විද්‍යමාන කියලා කියන්නේ නැති දෙයක් මුල් කොටගෙන ඇත්තටම ක්‍රියාත්මක වෙන පරමාර්ථ ධර්මයක් ගැන කතා කරනවා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ දේශනා කරනවා මහණෙනි පුරුෂයාට ස්ත්‍රී රූපය, ස්ත්‍රී ශබ්දය, ස්ත්‍රී ගන්ධය තරම් ප්‍රියශීලී දෙයක් තවත් නැහැ. ස්ත්‍රියට පුරුෂයාගේ පුරුෂ රූපය, පුරුෂ ශබ්දය, පුරුෂ ගන්ධය තරම් ප්‍රියශීලී දෙයක් නැහැ. දැන් මෙතන ස්ත්‍රී රූපය ස්ත්‍රී ශබ්දය, පුරුෂ රූපය, පුරුෂ ශබ්දය. එතකොට ස්ත්‍රී ශබ්දය කියලා කිව්වහම ස්ත්‍රිය කියලා කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි ශබ්දය කියන්නේ පරමාර්ථ වශයෙන් පවතින රූප කොටාසය. පුරුෂ ශබ්දය කියලා කියවෙන් පස්සේ පුරුෂයා කියලා කෙනෙක් ඇත්තේ නැහැ. එතන තියෙන්නේ නාම රූප ධර්ම ටික. හැබැයි ශබ්දය කියන එක පරමාර්ථ වශයෙන් පවතින දෙයක්. ඒතර නැති දෙයක් මූලික කොටගෙන සැබවින්ම ක්‍රියාත්මක වෙන දෙයක් ගැන කතා කරනවා. ඒක තමයි අවිද්‍යමාණයෙන් විද්‍යමාන ප්‍රඥා. ඊළඟට සමහර ඒවා තියෙනවා අවිද්‍යමාණයෙන් අවිද්‍යමාන ප්‍රඥා. ඒ කියන්නේ දැන් රාජපුත්‍ර කියලා කිව්වන් පස්සේ රාජ කියන්නේ රජු, පුත්‍ර කියන්නේ පුතා. රජු කියන එකත් ඇති දෙයක් නෙමෙයි. පුත්‍ර කියන එකත් ඇති දෙයක් නෙමෙයි. ඒ දෙකම නිකන් පනවාගත්තු සම්මුති. එතකොට ඒක හඳුන්වනවා අවිද්‍යමානෙන් අවිද්‍යමාන ප්‍රඥප්ති. අන්න ඒ විදිහට මේ විශ්වය තුල ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මයන් සහ ඒවාෙහි ක්‍රියාකාරී ස්වરૂපය හඳුන්වන්නට ලෝකයා විසින් ඇති කරගත්තු සම්මුති තමයි ප්‍රඥප්ති හැටියට හඳුන්වන්නේ පැනවීම. එතකොට ඒ පිළිබඳ ඥාණය තමයි ප්‍රඥප්ති ඥාණය. ඉතින් මේ ප්‍රඥප්ති ඥාණය වැදගත් වෙන්නේ ඇයි? සමහර ප්‍රඥප්ති තියෙනවා අපට ਸਰව සම්පූර්ණයෙන් බැහැර කරන්න බෑ. ඒවා ඒ ප්‍රඥප්ති ඇති වෙලා තියෙන යම්කිසි පදනමක් මත. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මව කියන තැන ඇත්තටම ස්ත්‍රිය කියලා ගත්තහම මව කියලා ගත්තහම එතන තියෙන නාම රූප ධර්ම ටික. එතන මවක් හෝ ස්ත්‍රියක් නැහැ. හැබැයි ඒ මව කියන ප්‍රඥප්තිය අපිට බැහැර කරන්න බෑ. ඇයි බැහැර කරන්න බැරි? එහි කිසිදු වැදගත්කමක් නැත්තම් වෙනත් කාන්තාවක් ඝාතනය කළාම සහ තමන්ගේ මව ඝාතනය කළාම එකම කර්මය වෙන්නට ඕන. ඒක එකම කර්මය නොවේ වෙනත් කාන්තාවක් ඝාතනය කළාම මනුෂ්‍ය ඝාතන කර්මය මේ කාන්තාව ඝාතනය කළාම මාතෘ ඝාතන ආනන්තරේ පාප කර්මය කොහොමද ඒක වෙනස් වෙන්නේ නම් මව කියන ප්‍රඥප්තිය නිකම්ම ප්‍රඥප්තියක් නෙමේ ඒ නාම රූප ධර්මයන්ගේ ප්‍රත්‍යභාවයේ මත සම්මත කරගත්තු සම්මුතිය ඊළඟට තිරිසනාය මිනිසාය කියලා ගත්තාම දෙකේම තියෙන නාම රූප ගන්න. තිරිසනා මැරුවාම එක විදිහක කර්මයක්, මනුෂ්‍යයා මැරුවාම තව විදිහක කර්මයක්. කොහොමද වෙනස් වෙන්නේ? ඒ ප්‍රඥප්තිය තිරස්චීන මනුෂ්‍ය කියන ප්‍රඥප්තිය හැදිලා තියෙන්නේ නිකම්ම නෙමෙයි යම්කිසි නාම රූප ධර්මයන්ගේ හේතුඵල ක්‍රියාකාරී පදනමක්ම. අන්න ඒ වගේ ඇත්තටම එහි ගත්තාම යමක් නැති වුණත් ඒ සම්මුති ප්‍රඥප්ති වල යම් වැදගත්කමක් තියෙනවා කොමක් නිසාද නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරී ස්වરૂපය හේතුඵල වශයෙන් ඒවා ප්‍රත්‍ය වෙන ආකාරය ඒ ආකාර විශේෂයන් මත තමයි ඒ සම්මුති ගොඩනගා ගන්න තියෙන නිසා හැම සම්මුතියක්ම අපිට වැඩකට නැහැ කියලා බැහැර කරන්න බෑ ඒව යම් කිසි වැදගත්කමක් තියෙනවා ඒ නිසා තමයි ලෝක සත්‍ය දෙආකාරයි කියන්නේ පරමාර්ථ සත්‍ය සහ සම්මුති සත්‍ය දැන් ඇතම් ස්වාමීන් වහන්සේලා පව අපට හමු වෙනවා ලෝකේ තියෙන පරමාර්ථ ධර්ම විතරයි අනිත් ඒවා ඔක්කොම මේ පනවා ගත්තොත් නිකන් මායා ලෝකයක් නැති දේවල් නිකන් බොරුවක් මේ කරන්නේ ඒ එහෙම එකක් මොකක් වන්නේ අපි නිකන් මුලා වෙලා ඉන්නේ අන්න එහෙම කතන්දර කියන. ඉතින් එතකොට මුලාවක තමයි ඉන්නේ සත්‍යය. අවිද්‍යාව නිසා මුලා වෙනවා. ඒත් තථාගතයන් වහන්සේ අවිද්‍යාවෙන් විනිර්මුක්තව ਸਰවඥතා ඥාණයෙන් උන්වහන්සේ ප්‍රඥප්ති හඳුනා ගන්නවා. ඊළඟට උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ආනන්ද කියලා කතා කරන්නේ නැතුව ඉන්න. ආ පංචස්කන්ධයෙන් මෙහෙට එන්න එහෙම කතා කරන්නේ මේ පංචස්කන්ධය අර පංචස්කන්ධය. ඉතින් එහෙම කොහොමද ව්‍යවහාර කරන්නේ? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ਸਰවඥතා ඥාණයට පත් වෙලා ආනන්ද මම ඔබට මෙහෙම කිව්වා. අතීතේ මම මෙහෙම ඉපදිලා හිටියා. ඒ මම කියලා කෙනෙක් ඉන්න නිසාද? ආනන්ද කියලා කෙනෙක් ඉන්න නිසාද නැහැ. ඒක තමයි ප්‍රඥප්තිය. ඉතින් මේ ප්‍රඥප්තිය නැතුව එතනේ භාෂා විවහාරේ හසුරවන්න බෑ. කාරණේ වැටහෙන්නේ නැහැ. ඒ කාරණේ වටහා ගන්න අර්ථය මතු කරන්න අර ප්‍රඥප්තිය අවශ්‍යයි. යන්නේ වගේ ප්‍රඥප්තිය කියන එක බැහැර කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒව වැදගත්කම් තියනවා. ඒ නිසා ඒක පරමාර්ථයක් හැටියට ਸਰවතෝබද්‍රව ගන්න ගතිය නෙවෙයි ඒ ප්‍රඥප්තියෙන් කෙරෙන්නේ මොකක්ද කියන කාරණේ තේරුම් අරගෙන සුදුසු තැන ප්‍රඥප්තිය භාවිතයට ගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥප්ති ඥානය තිබුණොත් තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ කියන පරමාර්ථ ධර්ම ගැන ඥානයත් විශාරදව පවතිනවා ප්‍රඥප්තිය කියන ප්‍රඥප්ති ධර්මය ගැන ඥානය විශාරදව පවතිනවා ඒ නිසා උන්වහන්සේට පරමාර්ථ ධර්ම පැටලෙන්නේ නැහැ ප්‍රඥප්ති ධර්ම පැටලෙන්නේ නැහැ ප්‍රඥප්තිය ප්‍රඥප්තිය හැටියට පරමාර්ථය පරමාර්ථය හැටියට හඳුනාගෙන ක්‍රියා කරන්න සහ අන් අයට අවබෝධ කරලා දෙන්නට තථාගතයන් වහන්සේ සමත් වුණා. ඉතින් අපි අපේ ප්‍රමාණයෙන් බුදු කෙනෙකුගේ ප්‍රමාණයෙන් අපිට ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රමාණයෙන් මේ කටයුතු નિරවුල්ව කරන්නට පවත්වගෙන යන්නට නම් අපිට මේවා පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා පංචවිධඤ්ඤීය මණ්ඩලයේ බුදුහාමුදුරන්ට විතරක් අදාළ එකක් කියලා පැත්තකින් තියන්න නෙමෙයි. ඒක අපේ ප්‍රමාණයෙන් අපිට ප්‍රගුණ කරන්න දැන් පාරමිතා 10 ගත්තන් පස්සේ ඒවා බුදුහාමුදුරුවන්ගේ කියලා වෙන් කරන්න බැහැනේ. ශ්‍රාවකයාටත් ඒ 10මයි, පසේ බුදුරයාටත් ඒ 10මයි, සම්මා සම්බුදුරයාටත් ඒ 10මයි. හැබැයි මේ 10 පුහුණු කරන විදිහ ඒවා පරාශය වෙනස්. ඊළඟට බෝධිපාක්ෂික ධර්ම ගත්තහම බුදුහාමුදුරන්ට ශ්‍රාවකයාටයි පසේ බුදුහාමුදුරන්ට කියලා ඒ ධර්ම ටික ධර්ම ටිකම තමයි. ඒවා පුහුණු කරන ප්‍රමාණයයි වෙනස් ඊළඟට චතුරාර්ය සත්‍ය ගත්තහම බුදුහාමුදුරන්ට ශ්‍රාවකයට කියලා වෙනම චතුරාර්ය සත්‍යයක් නැහැ. ආරෂ්ඨාංග මාර්ගය ගත්තන් පස්සේ දෙගොල්ලට වෙන ආරෂ්ඨාංග මාර්ග දෙකක් නැහැ. ගිහියා පැවිද්දා ගත්තන් පස්සේ ගිහියට එක ආරෂ්ඨාංග මාර්ගයක් පැවිද්දට එකක් කියලා එහෙම එකක් නැහැ. ඒ පුහුණු කරන ස්වરૂපේ මතයි වෙනස්කම් ඇති අන්න ඒ වගේ තමයි මේ පංචවිද ඊය මණ්ඩලය කියන්නේ බුදුහාමුදුරුවන්ට විතරක් ආවේනිකයි කියලා පැත්තකින් තියන්න සුදුසු දෙයක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ පංචවිධඤීය මණ්ඩලයේ ਸਰවඥතා ඥාණයෙන් පූර්ණත්වයටපත් වෙනවා. අපේ ඥාණය අපි අපගේ ප්‍රමාණයට අර පංචවිධ ආකාරයෙන් උපදවා ගන්නට අපි සැලකිලිමත් වුණොත් තමයි පරමාර්ථ සහ ලෝක විවාහාරය නිවැරදිව තේරුම් අරගෙන කටයුතු කරන්න පුළුවන්.